මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න ලොකෝ ලොකෝ ඒ ගියේ දිගමඩුල්ලේ බෑනගේ කාර් එකද නැතුව වෙන කවුද ඔය වගේ සැරදාගෙන කාර් එලවන්නේ මෙහි මේ ගේට්ටුවේ මේ පැත්තට විසිකොල්ලා ගියේ ලියුම ඈ ලියුමක් විසිකරලා ගියේ ඇයි අපි යමක් කන්ට බොන්ට දුන්නේ නැති හින්දා මං හිතන්නේ ඕ අනික ඒ මනමාලයා දැන් දවස් කීයක් ආවද බිසෝව දැකලා ඩිංගක් කතා බහ කරලා යන්න. ඒ එක ගමනක්වත් හරි ගියාද ඕ මගෙන් අහන්නේ. මම දෙක වැළැක්කුයි. ආ මේක බොම දිග ලියුමක්. මේ කොමගේ කණ්ණාඩිය? ඔය ඔය මගෙන් අහන්නේ මමද කණ්ණාඩිය තියාගන්නේ? ඕහෙ පලාච්චාවයි. හ්ම්. කෝට් සාක්කුවලත් නැහැ. මක්කි කරත්තේවත්ද? මං කියවන්නම් ওই ලියුම. කොහොම මෙහාට දෙනවා? නෑ නෑ නෑ මේක මමම කියවලා ඉන්න ඕනේ. හරි. එහෙමනම් මං කරත්තේ ඇතුලේ කණ්ණාඩිය තියෙනවද කියලා බලාගෙන ඉන්න. හැබැයි ඊට කලින් ඔය ලියුමේ ලියන්න ඇත්තේ මොනවද කියලා මං කියන්නම්. මේ පේන කියන්නේ නැතුව කණ්ණාඩිය මෙහාට ගේනවා. මං හිතන්නේ දිගා මඩුල්ලේ ඉලන්දාරියා මේ ලියුමක් විසිකරලා ලෑල්ලට පාගගෙන කාර් එක එලවගෙන ගියේ බිසෝ එක්ක කතා බහ කරන්න ඉඩ දුන්නේ නෑ කියලාද නැත්තම් නාමෙලයි බිසොයි දෙන්නගේ ඇඟෑලුම ගැන හෝඩුවාවක් දැනගෙනද ඒත් නැත්තම් බිසෝ ලෙඩින් ලෙඩින් කියලා කියන්නේ මහා නරක බෝ වෙන ලෙඩක් හදාගෙන කියලාද ඒ වුණත් ඒ සේරම යටයි මගේ බූදලේට <laughs> ඒ හින්දා ඒ මොන අඩුපාඩුවක් තිබ්බත් මගේ කාසිවල වාසිය ලොකුයි කියලා බාගෙදා ආපහු එයි. කන්නාඩි කුට්ටම නෑ. ඈ මං කරාතේ පුරාම බැලුවා ඔහෙන. කරාත්තේ අර මං ඉඳ ගන්න මේ කොට්ටයට බැලුවා දත ගාලා. එතන තමයි මුලින්ම බැලුවේ. කොයි මිනිසයාද බක්කියේ ඉඳගෙන සීට් එක යට කණ්ණාඩියක් අංගන්නේ ඈ කො ඔය ලිනුව මෙහාට දුන්නා නම් මේක මේ හදිසියේ කටු ගාලා ලියාපු වැල්ලකුරු ලියුමක් වගේ මට පේන්නේ මේ මේ ලියුම ලොකුට කියන්න බෑ ආ එහෙමනම් ඒකත් අර අනික් ලියුම් වගේ ඔය කබල් කෝට් රාක්කුව හංගගෙන කල්පනා කර කර ඉන්නවා ඊට පස්සේ පපුවරි දෙනවා හුස්ම ගන්නට බෑ දාඩිය දානවා කිය කියා ඉඳි බෝලන් ලෝකෝ ඒක මයේ මේ ශරීරයේ හැටියක් මොකක් හරි හිත රිදෙන ආරංචියක් ආවම මගේ පපු කැනැත්ත තේ ස්ටෝරුවේ අඹරන මෝල වගේ ගැහෙනවා දුක් දුක් ගාලා එතකොට මට නිකන් හෙරදේ වස්තුව නවතින්ට හදනවා වගේ දැනෙනවා. එහෙම හිතේදනාවල් ආවම ඒවා යට කරගෙන විඳවන්නේ නැතුව ඒවා ගැන කතා කරලා ඒ චිත්ත පීඩාව තුරන් කරගන්න කීවා නේද දොස්තර මහත්තයා? ඒ වුණාට ඒ දොස්තර දන්නේ නැහැ. මං ඒවා යට කරගත්තේ නැත්තම් මට සිද්ධ වෙන පාඩු ගැන. ආ මං නොයෙකුත් දේවල් කාටවත් නොකිය හංගගෙන නොහිටියානම් මෙලහකටත් මාව මේ මුවන් පැලැස්සේ නෑ. අනික කවුද මට ඉන්නේ මගේ රහස් කියන්න? එයි මිනිස්සයෝ මේ භාර්යාව කියන ලොකු මැනිකේ නේද? ඒවා සේරම කියලා කතා බහ කරලා බරහැල්ලු කරගන්න ඉන්නේ එකම තැන ඇති ඈ හැබැයි <laughs> හැබැයි <laughs> ආව් එහෙම තමයි කියන්නේ. නමුත් ඉඳ හිටලා මට අනික් පැත්තට හැරිලා මයේ හතුරට ආවඩනකොට මං කොහොමද ලොකුට ආනේ කවද්ද මං ඔයගේ හතුරෙකුට ආවැඩුවේ ඈ කියනවා බලන්න කියනවා බලන්න කාටද මං ඕ හෝ හෝ ඩිංගක් හෝ හෝ දැනට මට ඉන්න හතුරා කවුද? මොදියා මිසක් වෙන කවුද ඉතින්? <laughs> මොදියා විතරයි මට ඉන්න අඹ යාළුවා. ඉංග්‍රීසියෙන් කියන්නේ මේ මේ මේ ඔකට කියන්නේ මැංගෝ ප්‍රැන්ඩ් කියලායි. මැංගෝ ප්‍රැන්ඩ්. ඒ අඹ යාළුවා දවසක මේ බූදලේ ඒ මිනිහගේ අර වල්මත් වෙච්ච සිරිමලාට දෑවැද්දට අරන් දීලා මටත් ඵලයන් යන්න කීව දාට තමයි පිස්සුද ලොකෝ පිස්සුද <laughs> මොදියා අපට ඈතින් ඈතින් හරි නෑ වෙනවා මොකටද මගේ කට ඔව් ඔව් <laughs> ඒ කියන්නේ මගේ කුඩප්පච්චිගේ හීන් අම්මගේ පුරුෂයාගේ මේ ඔන් ඔන්න ඔහම නෑකමක් තියෙන මිනිහෙක් මුදියා. හරි හරි හරි. ඒ කුඩප්පච්චිගේ හීන් අම්මගේ පුරුෂයෙකුගේ මොකා වුණා මට කමන්නේ. නමුත් මුතියා එදා ඉඳලම මේ බූදලේ දැහැගන්ට කුරුමානම් අල්ලනවා මිනිස්සයෝ. <laughs> නෑ නෑ ලෝකියේ නෑ. ඒක වලක්වන්න තමයි මං හොයලා හොයලා අන්තිමේ දිගා මඩුල්ලට ගෙහුම් හිටන් අර කෞරාල ලොක්කගේ පුතරේක් මේ ඒ පුතරේ අයිට හපා ගිය ගිය තැන දරුවෝ ඉඳී මට ඇහුන්නේ ඈ දරුවෝ කියනවා විතරයි මට ඇහුනේ <laughs> ආව් ආව් බිසෝට මේ මගුලෙන් දරුවෝ ඉපදුනාම ඒගොල්ලන් තමයි ඊගාවට මේ මුවන් පැලැස්සේ ආරච්චිල පයින් දෙතයි බූදලේටයි අයිතිකාරයෝ <laughs> ලොක්කි පච වුණා මං හිතන්නේ. අනේ මේ මොනවා කිව්වත් මට කමන්නේ. කොයි ලියුම දෙන්න මෙහාට. හැබැයි හැබැයි මේකේ ලියලා තියෙන ඒවා අපට හානි වෙන්නේ වුණා නම් බිසෝටවත් ඒ ගැන කියන්නේ නැහැ. තේරුණාද? හා පුළුවන් ද පොරොන්දු වෙන්න? පුළුවන් ද? කොම්මුලෝ දෑනියා වෙලා ඉඳගෙනත් දන්නේ නැද්ද යමක් පොරොන්දු වෙන්න කලින් ඒකේ අන්තර්ගාරක දේවල් මොනවද කියලා හිතන්නේ? මේ මේ මේ ඔය ඔය අප්පබ්බුරංශ වචන මට උනේ නැහැ. ආ ආ ආ ආ මේෙන් එළියුම මේ තියෙන ආ මම හට දෙන්නම අවක හැබැයි හැබැයි කවුරුවත් එන්න කලින් හිමින් මට විතරක් ඇහෙන්න කියවනවා අවක ආ ආ ලියුම ගන්නවා ගන්නවා ඕ ඒක දැනටමත් පොඩි කරලා දාඩියටත් එමිලා ඔය ඒ කියන්නේ අකුරු කියවන්න බැරි නම් මෙන්න මෙහාට දෙන්න කිව්වා නෑ නෑ නෑ මට පුළුවන් කියවන්න අත්තල දාඩියට ලියුම තෙමිලා ඒකයි මං කිව්වේ මොනවද ලියා තියෙන්නේ කියලායි මං අහන්නේ ඕකේ ඉතින් බලන්න ඔව් ආදරණීය ආරච්චිලා මාමණ්ඩි වෙතටයි මම මේ ලියුමක් ලියන්ට නෙවෙයි මුවන් පැලැස්සට ආවේ නමුත් මේක නොලියා ආපහු දිගා මඩුල්ලට යන්ට මගේ හිත ඉඩ දුන්නේ නෑ ඒ හින්දා මං කොහොඹ ගස් දෙනියට ගිහින් මේක ලියලා ආපහු ඇවිත් ගේට්ටුවෙන් ඇතුළට දාලා මේ යන්නේ ආදරණීය ආරච්චි මාමණ්ඩියේ ආදරණීය ආරච්චි මාමණ්ඩි බලනෝ බලනෝ හොඳ වැදගත් හුඟක්ම ඉහළ මනමාලියෙක් ලියන ආකාරයේ දැක්කද පේනවද ලොකු පේනවද මේ පොඩ්ඩක් ඉන්නවා මේක කියෝනකල්. මම මේක ලියලා අහන්නේ ඇයි මට ආරච්චි මාමණ්ඩිගේ දුව බිසෝව මුණ ගැහෙන්න බැරි? මම මේ මගේ දහවෙනි ගමනයි ආවේ. හැමදාම මොකක් හරි කියලා මාව ආපහු යවන එක හරිද මං අහන්නේ. ආ නාන්න ඒක වැරදි. ඒ වැරද්දට මුල බිසෝ ලෙඩ ගානේ ඉන්නවයි කියලා වෙදරාලගේ ගෙදර හාංගගෙන ඉන්නේ එකයි. <laughs> කියවනවා කියවනවා ඉතුරු ඉතුරු. ගරු ආදරණීය මාමණ්ඩි මේ පරස්තාව කෙරෙනවයි කියලා දැන් දිගා මඩුල්ලේ විතරක් නෙවෙයි මුළු රටම දැනගෙන ඉවරයි. මං හිතුවා මං හිතුවා ඔය ආරංචිය රට පුරාම දැන් පොරචාරිය වෙලා ඇති කියලා. අනික බලනවා ඔය ලියුම පටන් අරගෙන තියෙන ලස්සන ගරු ආදරණීය මාමණ්ඩි කියලා වෙන කවුද මට මීට කලින් දීවේ ඈ කියනවා කියනවා ඒතුළු ටිකක් කියවනවා මේ විදරාලෙන්ට කලින් කියවනවා විදරාල නාමෙලාට ආවඩන මිනිහෙක් මට දිගා මඩුල්ලේ මිනිස්සු hina මේ මගුල කෙරුණේ නැත්තම් එහෙම වුණොත් මේ කටයුත්ත කොහෙන් කෙරවල වෙයිද දන්නේ නැහැ. ඇයි මේ කටයුත්ත නොකෙරෙන්නේ බෑනෝ? කන්දේ දෙයියන්කල් මේ කටයුත්ත කෙරෙනවාමයි. හා හරි හරි. කියුණා ඉතුරු හරියට කියුණා. නමුත් මේක නොකෙරෙන තැනට අගුල් දානවා වගේ පෙනෙනවා. එහෙම වුණොත් මට දුම් පොරොන්දුව කඩ කෙරුවා කියලා කෝටි ගණනක් අලාභ අය කරලා දෙනවයි කියලා මගේ නීතිඥ මස්සිනා කීවා. මේ ගැන වහාම මට හොඳ උත්තරයක් එවලා බිසෝමැණිකේ මට නීත්‍යානුකූලව බන්දලා දෙනවද නැත්නම් නඩු මාර්ගෙට බහිනවද ඕන්න ඒ අපුරු බෑනගේ ලියුම. දෙයෝ සාක්කි කඩෝර දෙයෝ සාක්කි. ඈ නඩු මාරිගෙට බහින්ට කියනවද මේ වයසක ගම්පුරාදානියට ඈ මං කිව්වා ඔය ටික කරගන්න තමයි අර කැමරා පෙට්ටියක් අල්ලලා ඉඩම් වල පින්තූරු ගත්තේ කියලා. එතකොට මොකද කරේ? මට බෑන්නා. ඒ රටක් වටිනා බෑනන්ඩි ඒ වගේ දේවල් කරන කෙනෙක් නෙවෙයි කියලා. <laughs> ඒ ඊලන්දාරියා ඔය වගේ ලියුමක් මට එවයිද? ඈ මේකේ මොකක් නමුත් රහසක් තියෙනවා ලොකු. හොඳයි නැද්ද මං අහන්නේ? මං කොහමද දන්නේ? මේ මිනිහාගේ අවකල් ක්‍රියාව ගැන මේ මොකක්ද අවකල් ක්‍රියාව? මොකක්ද අවකල් ක්‍රියාව කියන්නේ? ඈ බොම වේගෙන් මේ කාර් එක එලවන එකද? නැත්නම් මේ ලියුම ගේට්ටුවෙන් මෙහාට විසි කරපු එකද? ඒත් නැත්තම් සිගරට් බොන එකද? ඇයි අර දිගා මඩුල්ලේ කෙල්ලන් අමාරුවේ දාලා මම මොකටද කියන්නේ ඉතින් අන්න අන්නේ මනමාලේ ආපහු ආවද කොහෙද? <laughs> ලියුම සිකරපු එකට සමාවිල්ලන්ටයි ඔය ආපහු ආවේ. ඔව් ලොකු. මේ ලොකු ගිහින් ගේට්ටු ඇරලා බෑනන්ඩියා ගන්නවා ඇතුළට. මම මේ හාන්සි පුට්ටුවේ ඩිංගක් නිදාගෙන වගේ ඉන්නම්. මේ මේ දොර වහගෙනම යන්න ලොකෝ ඈ. අසනීප වෙලාද? මේ වෙදසියත් ගෙදර නෑ. මේ දෙකින්න දිස්තෝපිය ආන්තිපිටිය දිගා වෙලා. ඕ ලොකු ලෙඩෙක්ගේ ඉන්නේ. ආ <gasps> ආරච්චි මහත්තයාගේ අතටම අපි අහුණා. මේ මේ මේ ඩ්‍රයිවරුන් නැහැ. ඩ්‍රයිවරුන් නැහැ යන්න එපා. ඕකින්ද යන්න එපා. අපි එනවා ගමනක් යන්න දෙනවා. අන්න මම කරන්නේ ජනේලෙන් බලනවා. යන් යන් හරියට. ලෝකෝ ලෝකෝ විසෝයි නාමෙලයි නේද ආවේ ඈ? ගන්නවා මෙහාට ඔය නාමෙලාව. මම හොඳ පාඩමක් උගන්වන්න ඕකට. අපෝයි මට එන කේන්දිය. කො කො කො නාම්බ. ඈ? මම මම ඌව අද මං ගුවත් ගෙම්බෙක් වගේ තලනවා තුල්විසි වෙන්න. කෝ කෝ උන් දෙන්න කෝ උන් දෙන්න ඈ නෑ කියන්න එපා නෑ කියන්න එපා මං දැක්කා උන් දෙන්නව කෝ කෝකද කෝදන් කෝදන් ඒ හයරින් කාර් එකේම නැගලා ගියා යන්න මිලාකට එමුටානක් පහු කරලා යනවා ඇති ඕන්දලා කොයි හද්දි බග්ගේ ගියත් මං යනවා දෙන්නම අල්ලගන්ට ඊතල වේගෙන් කොහොමද යන්නේ ඊතලේට වේගෙන් ඔව් ඔව් යන්නේ යන්නේ මගේ බක්ටි කරත් එක්ක නගිනවා කරත්තේ නගිනවා කරත්තේ හ්ම් විගහට විගහට මුන් දෙන්නා කොටු කර ගන්න ඕනේ ලොකු නගිනවා මේ අහන්ට ගෙදර ඇත්තෝ ඈ මේක මහා ලෝක විහිළුවක් වේගෙන් ගිය හයරින් කාර් එක පස්සේ මේ වයසක ගොම්මාලා බැඳපු පරණ බක්කියකට පුළුවන් ද යන්න නගිනවද නැද්ද තිරික්කලේට මෙහිඳ වයිද මෙහිඳ වයිද ඔයා හිතන්නේ අපච්චි අපෝ දැක්කේ නැහැ කියලාද? දැක්කා. <laughs> කොහොමද දකින්නේ? කන්නාඩි කුට්ටම බණ්ඩාර වෙලදී නැති කරගත්තට පස්සේ වෙන කුට්ටමක් ගත්තේ නෑනේ සල්ලි යනවා කියලා. ඔයා හොඳටම දැක්කද අපච්චි කන්නාඩිය නැතුවයි පාර දිහා බැලුවේ කියලා. ආ රවලද බැලුවේ? ඉතින් වෙන බැලුමක් ඔයාගේ අපච්චිට තියෙනවෑ. කොයි වෙලාවෙ කොහේ බැලුවත් මේ නලල මැද ඒ කියන්නේ ඇහි බෙම දෙකට මැදින් පොඩි කාණු දෙකක් වගේ රැලි දෙකක් පහලට තෙරපෙනවා. මට පුරුදුයි. ඒ රෞද්‍ර බැල්ම. මං ඒ බූදලේ ගණන් හදපු කාලේ ලස්සයක් විතර ලාභයි කියලා පෙන්නුවම විතරක් ඒ නනල් කාණු දෙක යාන්තම් නොපෙනී ගියා. ඒකම ආදායම් බදු ගෙවල නැහැ කියලා ආපු ලියුමෙන් ඒ නළල මැද පහලට කැපුණු කාණ්ඩ ඇති මන් දන්නවා මගේ අප්පච්චිගේ මූණේ ඇති. උන්න නරක අප්පච්චි කෙනෙක් නෙවෙයි. දන්නවද? නරක අප්පච්චි කෙනෙක් කියලා මං කියන්නෙත් නෑ. මම කීවේ පංගුවක් මිනිසුන්ගේ මූණ වලින් කැපිලා පෙනෙන ඉරියව් වල වෙනසයි බිසෝ. ඒව සමහර විට මූණවර ලක්ෂණයි. ඒ කියන්නේ මගේ අපච්චිගේ මූණේ තියෙන රෞද්‍රකම මටත් ඇති කියලා. ආ? කොහෙත්ම නෑ බිසෝ. ඔයාගේ මූණයි, ඇඟේ පාටයි, හැසිරීමයි, කරුණාවයි, දයාවයි ආදරේ සේරම ගත්තම ඔයා හරියට ඔයාගේ මෑණියන් දෑගේ කපාපු පළුවක්. හැබැයි එකම දේ උන්දට ඒ කාලේ හොඳ අධ්‍යාපනයක් ලැබිලා නැහැ. ලැබුණා නම් ඔයාගේ අප්පච්චිව අගියට හදාගන්න. දැන් නම් මට ලොකු බයක් දැනෙනවා නාමේ. අප්පච්චි දැක්කනම් ඔයයි මයි දෙන්නම හයරින් කාරේ කියවෙත් ඉතින් අපහු ගියයි කියලා. අප්පච්චි අපෝ ලුහු බඳලා එළවගෙන එවිත් ඉතින් <laughs> මට බය හිතෙනවා. <laughs> ලුහු බඳින්නේ අර වයසක ගුණා බැඳගත්තු තිරික්කලෙන්ද ඈ ඔයාගේ අප්පච්චිට නෙවෙයි මැස්සෙකුටවත් බය වෙන්න එපා කෙල්ලේ මට තවත් බයක් දැනෙනවා නාමේ. ඒ බය තමයි අනිත් ලොකුම බය දෙකෙන් එකක් මට තියෙනවා. මේ මේ ඔය අහලා තියෙනවද අර ಭಾರತೀಯ මතයක් තියෙනවා බයගුල්ලා දහස් වරක මැරේ. හ්ම්. නිර්භීත මිනිසා මැරෙන්නේ එක්වරයි. මතකද ඒ කියමන? මගේ ඔළුවේ ගැඹුරු කියමන් සේරම කාවැදිලා තියෙනවා. නමුත් ඒ සේරම දේවල් අමතක වෙලා මගේ ඔළුවට දැන් මහා ලොකු බයක බරක් පැටවෙනවා. මට ඒක ඔයාට කියන්නත් බයයි. ඔයා මාව අතහැරලා දුම්බරට යයි කියලා. එතකොට මාව ඔන්න ඔන්න ඉතින් මං කී සැරයක් කියලා තියෙනවද? බිසෝට පොරොන්දු වුණා. මං ඔයාව දාලා යන්නේ නැහැ කියලා. අයියෝ තාමත් මාව විශ්වාස කරන්නේ නැත්තේ. ඈ? ඇයි? මං හැදුණු වැඩුණු මුවන් පැලැස්සේ පිරිමි උදවිය හුඟ දෙනෙක් මේ සේරම නෙවෙයි. ආදරයට, ආලයට වඩා තැන දෙන්නේ දේපොළ වලට, සල්ලි වලට. ආ හා හා හා හා මේ මේ ඒ හින්දාද මාව මේ පවුලට වැඩගන්න අකමැති. හ්ම්. හරි. එහෙමනම් මාත් ඒ වගේ විවාහ වෙන්න ඉන්න මනාලියගෙන් ලොකු දෑවැද්දක් ඉල්ලනවා. අද හෙටම ඔව්. කවුද ඉතින් ඒ වාසනාවන්ත මනාලි? අහන්න එපා කවුද කියලා. මේ මුවන් පැලැස්සෙම ඉන්න කෙනෙක්ද? ඇයි ඔය හැටි කුතුහලේ? කවුද කියලා දැනගන්න. මං ආසයි ආව දැන අඳින ගන්න. නරක දෙයක එයා ඉන්නේ පැලැස්සේ උඩහ පැත්තේද පහළ පැත්තේ? ම්ම් උඩහත් නෙවෙයි පහළත් නෙවෙයි. ඒ කියන්නේ මේ මැද හරි. මන් දන්නවා මේ මනමාලි කවුද කියන්න බෑ. හරි ඉතින් දන්නවනම් කට පියාගෙන ඉන්න. කිසිම කෙනෙකුට ඒ ගැන වචනයක්වත් නොකිය. හරි? මේ ඔයා කියන මනමාලි අපේ ඉස්කෝලේදී ඉගෙන ගත්තේ. ආ? ම්ම්. ඔව් ඔව් එයි. ආ ඉතින් මේ මනමාලිගේ රූප ලක්ෂණ ගැන මට ටිකක් කියන්න බලන්න. ආ ඒ විස්තර කීවොත් ඔයා දැනගනි එයා කවුද කියලා. ඒ හින්දා මම ඒක රහසක් වගේ තියාගන්නද? හ්ම්? ඇහුණද? ඇහුණද බිසෝ මෙනිකේ? බිසෝ. මට මම අවුරුදු 15ක් තිස්සේ පෙම්බෙන්ද මේ ප්‍රේමවන්තයාට. බිසෝ මොකෝ? වට ඇහුන්නේ නැද්ද මං කියපු දේ? මගේ කම්බේරියලා කියලා හිතුවද? නෑ මට ඒක හොඳට ඇහුණ සේරම. හොඳට ඇහුණා කියව. ම්ම් හොඳයි. මොනවද මගෙන් අන්තිමට ඇහුවේ මතකද? ඒ මනාලිගේ හැදරුව මොනවද කියලායි මං ඇහුවේ. එතකොට කීව ඒවා කිව්වොත් ඔයා එයා කවුද කියලා දැනගනි. <laughs> හැබැයිදම මං කතා කරන්නේ ඔය ඔය විදිහටද? ඈ? ම්ම් කමක් නෑ කමක් නෑ. මං ආසයි මගේ වැරදි උලුප්පල පෙන්නනවට. ඔව්. මගේ ඒ මනමාලිගේ රූප වර්ණාව කීවොත් ඔයා යා කවුද කියලා දැනගනි. ඒ විතරක් නෙමෙයි. මං මං උන්දට හොඳ පාඩමක් මේ බිසෝ දැනගන්න කැමති ඒ මනමාලිගේ හැඩරුව කොහොමද කියලානේ. ඔව්. රුවහක දාලා හැඩ විතරක් කීවත් මට පුළුවන් ඒ කවුද කියලා අඳුනගන්න. ඒ ගෑණිගේ මූණ කොයි වගේද? මූණ මූණ කියන්නේ ඔයාට මතකද ඉස්කෝලේ ගිය කාලේ කියාපු අර මේ ස්ත්‍රී රූප අගයන කවියක් ඈ ඇයි මට අමතක හිතුවද මං නාකියලා කියලා ඔය ඔය ඔය අතඹරවන් ටිපම් යම්මෝ මං එහෙම හිතුවේ නෑ බිසෝ මේක හා මට සමාවෙන්න හොඳයි හොඳයි එයා නාකි නෑ එහෙනම් මොකද ඉස්කෝලේ ගිය කාලේ කියාපු කවියක් ගැන <laughs> ඒ කවිය මටත් හරියට මතක නෑ. නමුත් ඒ කවියෙන් කියුනේ අපේ රටේ ඉන්න ලස්සන ලල්නාවන්ගේ රූසිරියයි. මතකද ඒ ලස්සන කවිය? ඒකෙන් විස්තර කෙරුණේ මූණ හරියට පුරහඬ වගේ ප්‍රභාමත්ලු. ටිකක් කල්පනා කරලා බලන්න. ඒ කවිය ඊළඟ පදේ සිසිවන උවන ඉඟ සුඟ ගත හැකි නිතින. හරිද? ඒ කියන්නේ ඒ රූමතියන්ගේ ඉඟ නොහොත් ඉඟටිය හීන. එක මිටින් අල්ලා ගන්න පුළුවන් තරම් හීන. ඉඟටිය ඉඟ සුඟ ගත හැකි මිටින. මං දන්න ඔය මනමාලි කවුද කියන්ට. මං මං ඕකිට ඕහෝ ඕහෝ <laughs> මේ චිත්ත වේග බොහොම ඉක්මනින් ගමන් කරන විදුලි ධාරාවල් වගේ බිසෝ ඒත් අපි දැනගන්න ඕනේ ඒ බලවේග යටපත් කරගන්න සංවර කරගන්න මොන රෝල් කීව? ආ ඔය සමාවෙන්න සමාවෙන්න. ඒ බලවේග වහාම দমনය කරගන්න සංවර කරගන්න. මං දන්න ඔය කියන මනමාලි කවුද කියන්ට. මං ඒකගේ මූණට පිටි ගුලියෙන් দমনය වෙලා නැහැ මේ බලවේගය. ඇයි මේ වේගෙ තැන්පත් කරගන්න බැරි? සංසුන් කරගන්න බැරි? ඈ ඔයා මට කොලේ වහලා කියන මනමාලි කවුද කියන්ට මං දැන් දන්නවා. ඒකිගේ තමයි මූණට පියරු ගාගෙන පුරහඳ වගේ පෙන්වෙයි. උන්ද තමයි නොකා නොබී ඉඳගෙන ඇඟපත හීන් කරගත්තේ. උන්ද තමයි ඉඟතිය උඩක්කියක් වගේ හීන් කරගෙන පිටිපස්ස. කවුද ඒ වනිතාව? කොයිනි? වෙන කවුද? මං කියන්නේ ලලනාව හරි දැන් මේ මා ඉස්සරහා ඉන්න බිසෝ කෙල්ලයි තේරුණද? හ්ම්. මට ආදරේද කියන්ද? කියන්ද? සත්‍යකින් ආදරේද කියන්ද? මාත් ආදරේ. හරි හරි. බලන්න අර මේ පැත්තට එන තිරිකලෙදී අප්පා කියනවා කො කොහේ ආපු හරෙන් කාරක. ඒක මං ඇරිය ආපහු. කවුද දන්නේ වාගේ අප්පච්චිය කියලා? දැන් අපි දෙන්නම කටට මහ වෙනවා. දැන් අපි මොකද කරන්නේ? හරි. මං ලෑස්ති මූණට මූණ දෙන්න. මං ලෑස්ති නෑ. මං දුවනවා ඈතට පැරේ ඇතුළට. අද මුවන් පැලස්සේ රංගපෑම් විජේරත්න වරකාගුඩ රම්‍යා වනිකසේකර රත්නා ලාල්නී ජයකොඩි සහ රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාශූරි මුදල් නායක සෝමරත්නයන් ලියන මුවන් පැලැස්ස නිෂ්පාදනය නන්දා ජයමාන්න